ඒ අත්දැකීම් කිසිවක් සමහර විට බොහොමයක්ම අත්දකින්නට දැන් නොහැකි වී තිබෙනවා. විශේෂයෙන්ම මේ පින්වත් අය අතරින් දෙතුන් දෙනෙක් සිටිනවා අධිපාද භාවනාව කිරීමට තරම් සුදුසු පන්දබායි අය. එනිදී ප්‍රයෝජන සලකා විශේෂයෙන්ම මේ දේශනාව පවත්වන්නේ අන්නයට මේ දේශනාව උපකාර වෙනවා ඇති. අනෙක් අතට මේ වැරණීදී මේ භාවනා ක්‍රමයේ මතුවී නැවතත් මේ භාවනාව තුළින් අත්දැකිය හැකි ඒ අත්දැකීම් ලැබීමට හැකියාව අත්සේවා කියන අපේක්ෂාව තුළිනුයි අපි මේ දේශනාව පවත්වන්නේ. ඉද්ධිපාද ඉද්ධිසාපාද කියලා වචන දෙකක් එහි තිබෙනවා. ඉද්ධි කියන එකේ අදහස සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම ලබා ගන්නට බැරි සීල සමාධි ප්‍රඥා කියන අංග බොහෝ දුරට දියුණුව ඇති සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ ඉක්මවා ලබන උත්තරීතර වූ ආධ්‍යාත්මික ගුණ දිනුවන්ට කියන වචනයක් ඉදිරියන්නේ. උත්තරී මනුෂ්‍ය ධර්ම කියන එක කියන්නත් පුළුවන්. එතකොට මේ එද්දි වර්ග හතක් තිබෙන බව අපිට වැටහෙනවා. පොත්පත්වල තියෙන කතාවක් මේ අපේ අවබෝධය. පළවෙනි එක තමයි පංචාභිඥා සම්බන්ධ වූ ඉද්දී ඒ කියන්නේ දිබ්බ චක්ක දිබ්බ සෝත බුබ්බේ නිවාසානුස්සති පරටිත්ත විඥානන සහ ඉද්දිවිද කියන ඥාන පහ අනුන්ගේ සිත් කියන්න පුළුවන් එක පෙර ආත්ම දකින්නට පුළුවන් එක ඈත සද්ද අහන්නට පුළුවන් එක ඈත රූප දකින්නට පුළුවන් භාවිත ඒ වගේම නොඑක ආකාර වෙද්දීන් කරන කිරීමේ හැකියාව මේවට අභි සංසාධිඥා කියලා කියන මේවට සිද්ධි කියලා ප්‍රකාශ කරනවා හැබැයි ඉද්දිකට සත්‍යේනා ධ්‍යාන ඉද්දී කියලා. විශේෂයෙන්ම රූපාවචර ඵලයේ ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතර මේ ධ්‍යාන ඉද්දී කියන එකට ගණන් ගන්නවා. ඊට අමතරව විපස්සනා සමාධිය ගණන් ගන්නේ අනිමිත් සමාධිය, අපනිත සමාධිය, ශුන්‍ය සමාධිය කියන මේ විපස්සනා සමාධි ධ්‍යාන ඉද්දීලා ධ්‍යාන ඉද්දීලා ගණන් ගන්නවා. ඊට අමතරව විමෝක්ෂ 8ක් තියෙනාට විමෝක්ෂ කියලා අභිභායතන 8ක් තියෙනාට අභිභායතන කියලා ඒ ධර්මයන් ගණන් ගන්නේ මේ ධ්‍යානයේදී කියන කොටසට. ඊට පස්සේ තියෙන ඉති කොටස් පහම නිවනට සම්බන්ධ වූ දේවල්. ඒ කියන්නේ අභිඥා ඉද්ධි කියලා එකක් තියෙනවා. අභිඥා ඉද්ධි කියන්නේ විශිෂ්ට ඥානෙන් දතියතු මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය සහ ශුන්‍යත භාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින අවස්ථාව. ඒකත් සෑම කෙනෙකුම කරන්නට බැරි සමාධි ප්‍රඥා දිනු කෙනෙක් විසින්ම අත්දැකිය හැකි විද්‍යාවක්. ඊළඟට තියෙනවා පරිඥා විද්‍ය කියලා එකක්. මේ සංස්කාර ලෝකයේ පැවැත්ම ඒකාන්ත වශයෙන්ම දුකක් කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යන අවස්ථාවේදී ඒකත් ඒ පරිඥා විද්‍ය සම්පූර්ණ වෙනවා. ඒකත් සමගිනකටම ලබන්නට බැරි දෙයක්. තව එකක් තියෙනවා පහානෙද්ද කියලා. අවිද්‍යාව සහ සංහාව ප්‍රහාණය කිරීම. ඒ අවිද්‍යාව සංහාව ප්‍රහාණය කරන එකත් විශාලතම විද්‍යාව. ඊට අමතරව තියෙනවා භාවනා යද්ද කියලා එකක්. සමථ වශයෙන් සහ විපස්සනා වශයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නා තෙක් භාවනාව දියුණු කර ගැනීම ඒ භාවනාවේදී කියන වචනේලා ගණන් ගන්නවා. තව එකක් තියෙනවා සාස්ත්‍රාත් කළේතු ධර්ම සාස්ත්‍රාත් කිරීමෙන් විද්‍යාව විශේෂයෙන් මෙහිදී අපි ගණන් ගන්නේ නිර්වාණ ධාතුව සහ ත්‍රිවිද්‍යාව කියන කොටස් තුන. මේවා තමයි සාමාන්‍යයෙන් විද්‍ය කියන වචනයට අන්තර්ගත වන. මෙන්න මේ විද්‍ය ලැබීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒකට කියනවා විද්‍ය පාදේ කියලා. අටුවා පොතක සඳහන් වෙලා තිබුණා පඨමං ධානං ඉද්දි නාම පඨමං ධානස්ස සුද්ධගම් සුද්ධ භාග පරිසංහයි සංපේත ඡන්දාදීව ඉද්දිපාද නාමකය. පළවෙනි ධානයේ ඉද්දියක්ය ඒ පළවෙනි ධානය ලැබීමට ප්‍රථමයෙන් කළ යුතු කර්තව්‍යයන්හිදී යෙදෙන සංඝ ආදී කොට ඉද්දිපාද කියලා දක්වනවා කියලා. ඒ අටුවා මතයක්. බුදුරජාණන් වහන්සේ වදාළා කසමෝච වික්‍රේ ඉද්දිපාදෝ මොකද්ද මහණෙනි ඉද්දිපාදය කියන්නේ? යෝ වික්ඛවේ මග්ගෝ යාපටිපදා ඉද්දී පටිලාභාය සංවස්සති අයං උච්චිත වික්ඛවේ ඉද්දීපාදෝ මහණෙනි මේ ඉහත කියපු ඉද්දී ලබා ගැනීම සඳහා යෝ මග්ගෝ යම් යම් මාර්ගයක් ඇද්ද යා ප්‍රතිපදා යම් ප්‍රතිපදාවක් ඇද්ද අන්න ඒකයි මේ ඉද්දීපාද කියනකින් අදහස් කරන්නේ එතකොට මේ ඉද්දීපාද ධර්ම හතරක් තිබෙන බව මා මේ පින්වත් සායත කලින් ප්‍රකාශ කරලා තිබෙනවා ඡන්දේද්දපාදයක්, චිත්තේද්දපාදයක්, ඊගේද්දපාදයක්, ඊමන්සායද්දපාදයක් වෙනවා. ඡන්දේ කියන්නේ කැමැත්ත කියන එක. චිත්තේ කියන්නේ සිත කියන එක. වීර්යය කියන්නේ මෙතන ගන්න ලබන උත්සාහය සම්මාප්‍රදාන වීර්යය නෙවෙයි. ඊමන්සා කියන්නේ ප්‍රඥාව. මේදී ඉද්ධිපාද සත්‍යයට මේ ධර්මයන් ඇති වෙන්නට නම් අර කලින් කියපු ඉද්ධි ලැබීමට යම් කෙනෙක් ඡන්දයක් හෝ සිතක් හෝ වීරයක් හෝ විමර්ශනයක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත් ඒ සංවාදී කොටස් ධර්ම සමාගයේ එක්කේ ලැබෙන තෙක්ම අඛණ්ඩ ලෙසම නොකඩවාම පවත්වාගෙන යන්නට ඕන. එහෙම නැතුව අතනමඟ අත්හරින සංදයක් සංවේදීපාදයක් වන්නේ නැහැ. සැලෙන සංදයක්, ධනසිත, පසුබස්නා දීර්ය, විනිවිදට නොදක්නා ප්‍රඥාවක් ඉද්ධිපාද වන්නේ නැහැ. කෙලින්ම අපගේ ඉද්ධිය අප බලාපොරොත්තු වෙන්නේ ධ්‍යානයක් නම් නැත්නම් නිර්වාණය නම් නැත්නම් වෙනත් අභිඥාවක් නම් මේවා ලැබීම ප්‍රත්‍යාම අඛණ්ඩ ලෙස උත්තරම් භාවක කමිනයක් අතපස නොකරගෙන ඉතිරියටම කරගෙන යන ධර්ම හතරක් තිබෙනවා නම් ඒ ධර්ම හතර සම්බුද්ධ විරය විමර්ශා කියන ධර්ම හතර අන්න එවැනි තත්ත්වයේ තියෙන ධර්ම හතරට කියන්න පුළුවන් ඉද්ධිපාල කියලා නිකම් සුළුවේ සංදයක් ඇති වූ පරියට ඒක සංදීපාලයක් වන්නේ නැහැ අනිත් සිද්ධාපාදත් මේ වගේ. මෙන්න මේ ඉද්ධිපාද ධර්ම දිනු කර ගැනීමයි ඉද්ධිපාද භාවනාව කියලා අපි කතා කරන්නේ. අසමාද දෙකේ ඉද්ධිපාද භාවනාව මොකද්ද මාන්නේ ඉද්ධිපාද භාවනාව කියන්නේ? ඉද දෙක්කේ දෙක්කෝ සංඝ සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති විමර්ශා සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති මේක තමයි ඉද්ධිපාද භාවනාව කියන්නේ මොකද්ද අපි මේ වපස්ස විස්තර කරනවා ඡන්ද සමාධියේ ප්‍රතිතර පෙරසුකට වෙන සම්‍යක් ප්‍රධාන වීර්ය යමෙක් පදනවා නම් ඒක සම්දිද්ධිපාද භාවනාවක් ඒ වගේම චිත්ත සමාධිය පෙරසු කරගෙන මේ සැපට සම්මත ප්‍රධාන වේගයෙන් වඩනවා නම් ඒක චිත්ත ඉද්ධිපාද භාවනාව. ඒ එලෙසින්මයි වීර්ය සමාධිය පාදක කරගෙන විමර්ශා සමාධිය පාදක කරගෙන සතර සම්මා ප්‍රධාන වීර්යයෙන් වඩනවා නම් ඒවා වීර්ය ඉද්ධිපාද භාවනාව සහ විමර්ශා ඉද්ධිපාද භාවනාව වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අපි මේ කරන ලබන දේශනාවේ කියන දේශනා කොටස් එක සූත්‍රයක අන්තර්ගත වෙන කොටස් නෙවෙයි විවිධ සූත්‍රවල විවිධ තැන්වල තියෙන දේශනා කොටස් එකට අල්ලා අපි මේ දේශනාව පවත්වනවා. එතකොට මේ ඉද්ධිපාද භාවනාව කවුරු කරන්න ඕන විශේෂයෙන්ම නිවන සමග බලාපොරොත්තු වෙනවනම් ධ්‍යානයක් ලබා ගැනීමට යමෙක් බලාපොරොත්තු වෙනවනම් අනිත් අතට අභිඥාවක් ලැබීමට යමෙක් බලාපොරොත්තු වෙනවනම් බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා මහණෙනි අතීතයේ යම් කිසි කෙනෙක් මහානුභාව සම්පන්න වුණා නම් ආශ්‍රයන් සේකලා නම් ඉක්මනින් ලැබුණා නම් ධ්‍යාන ලැබුවා නම් ඒ සෑම කෙනෙක්ම මේ සතර ඉද්ධපාද ධර්මයන් වැඩිවය. දැන් යම් කිසි කෙනෙක් මේ ධර්මයන් ලැබුණා නම් ඒ අයත් මේ ඉද්ධපාද ධර්මයන් වඩන අයයි. අනාගතයේ යම් කිසි කෙනෙක් නිවන සාක්ෂාත් කරනවා නම් ධ්‍යානයක් අත්දකින්න අභිඥාවක් අත්දකින්න නම් ඒ සෑම දෙනා විසින්ම මේ සතර සම්මප්පදාන මේ සතර ඉද්ධපාද ධර්මයන් වැඩි දියුණු කළ අයයි කියයි. නැති අයට ඒක කරන්න බෑ ඒ නිසා මේ විපාක භාවනාව කවුරුත් විසින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු වැඩි යුතු භාවනාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රයක වදාළනවා උද්දීනෝනි වික්ඛවේ සම්බෝධා අනුසම්බුද්ධස්ස බෝධිසත්වස්සෝ සතෝ ඒකදෝසි කෝනිකෝ පච්චෝ කෝ හේතු විද්ධාන භාවනාවට ආදී මහණෙනි මම බුද්ධත්වයට පත්වීමට පෙර බෝසත්ත්ව මූලයේ සිටිද්දීදී මම අදහසක් මට පහළ වුණා මොකද්ද ඕම් කෝජේකෝ පච්චෝ ඉද්ධිපාද භාවනාවක් මේ ඉද්ධිපාද භාවනාව සඳහා මොකක් හරි හේතුවක් තියෙනවා නම් යම් කිසි ප්‍රත්‍යක් තිබෙනවා නම් ඒ හේතුව කුමක්ද ඒ හේතුව ඒකත් ඒ කුමක්ද පස්ස මනෝන් දික්කේ ඒකදහෝසි එවිට මහණෙනි මට මේක එබසින් මෙලෙස සිහිපත් වුණා මේ කතාවම කෝන්තෝ දේශකෝ පච්චේ විභාග භවනාති කියන ප්‍රශ්නෙටම පිළිතුර බුදු වුණාට පස්සේ ඒ ආකාරයෙන්ම වෙනස් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. ඒකට සත්‍ය කියන්නේ විභාග භවනා වැඩිමිට හේතු වන කරුණු ටික ඊළඟට විස්තර කරන්නේ. ඉද බෙක්කේ බෙක්කු සංඝ සමාධි ප්‍රදාන සමන ප්‍රධාන සංඛාර සමන්නාලකන් විද්ධිපාදම් භාවයේති ඉති මේ ඡන්தோ නච අතිලීමේ භවිෂ්‍යති නච අතිසංගහිතෝ භවිෂ්‍යති नच अर्थं संकितो भविष्यति नच बहिद्धा विकितो भविष्यति पश्चापुरेषाणे च विहरति यथापुरे तथा पक्षा यथा पक्षा तथा पुरे यथा अधो तथा उद्धं यथा उद्धं तथा अधो यथा दिवा तथा रक्तिं यथा रक्तिं तथा दिवा एवं विवचेन चेतसा अप्रियोनाभ्येन सप्तभासङ्कितं भावेति මේ අදහස පිටින් මා බලමු විස්තර කරලා පස්සේ ඒ කරුණු විස්තර කිරීම අදහස් කරනවා. මේ ශාසනයේ මහාන විසින් අර සංඝ සමාධිය පෙරට කොටගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩනවා. ඔහුගේ මෙතනේ ඡන්දෝ අතිලීන බහුසිතේ මේ ඡන්දයේ අතිලීන සත්‍යයට පත්වන්නට හොඳ නැහැ. ඒක පස්ව අපි විස්තර කරන්න. අතිපග්ගහිත සත්‍යයට පත්වන්නට හොඳ නැහැ. නැත්නම් ආත්‍යත් සංසම්පිතෝ භවිතති ඇතුළත ඉඳාරන්නටත් හොඳ නැහැ. නැච බහිද්දා විචිත්තෝ බහිස්සති බාහිරට දුවගෙන යන්නට හොඳ නැහැ. පච්චාපුරේ සංයේත විහෙරති පෙරපස් සංඥාවෙන් යුතුවක් වාසය කරන්නට ඕන. ඒ පෙරපස් සංඥාව ගැන කලින් දවසක ප්‍රශ්නයක් මෙතන කෙනෙක් විමසුවා. ඒ නිසාමයි මේ දේශනාව අපි කරන්නට හිතාගත්තේ. මේ පෙරපස් සංඥාව කොටස් තුනකින් සමන්නාගත වෙනවා. එකක් යම්සේ මුලදී පිළිපැද්දානම් පසුවත් එලෙසින්ම පිළිපදිනවා. පසුව යම්සේ පිළිපැද්දා නම් පෙරත් කෙලසින්ම පිළිපදන එක එකක්. උඩ යම්සේද යටත් කෙලසින්ම යට යම්සේද උඩත් කෙලසින්ම පිළිපදන එක දෙවෙනි කොටස. තුන්වෙනි කොටස දිවා කාලයේ යම්සේද රාත්‍රී කාලයේ කෙලසින්මයි රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයක් කෙලසින්මයි මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අර පස්සාත් වේසන්නේ පෙරපස් සංඥාවෙන් යුතුව වාසය කළා වෙනවා. ඊට අමතරව ඉතින් ඉවට එන තේසසා විස්සෝ සිතකින් අතරියෝනක් දේන නිවසන සිතකින් සත්වභාසන්තිත්තම් භාවේති ප්‍රභාස්සවෝ සිතක් භාවිතා කරනවා මේ ඡන්දේ විපාදේ ගැන වදාළා. එලෙසින්ම බුදුරජාණන් වහන්සේ අර චිත්තේ විපාදයට වීර්ය වීමසා කියන විපාදවලට වදාරනවා. මගේ චිත්තය අතුලීන වෙන්නට හොඳ නෑ අතිපග්ගහිත වන්නටත් හොඳ නෑ. ඇතුළට පිටා යන්නටත් හොඳ නෑ බහැරට විසිරී යන්නටත් ඕනේ හොඳ නෑ පස්සාපු වේ සංයේ පෙරපස් සංඥාවේ යුතුවත් ඉන්නට ඕන මගේ වීර්යය වගේ චිත්තය වගේ මගේ වීර්යයත් අතිදීන වන්නටත් හොඳ නෑ අතිපද්ධහත වන්නටත් හොඳ නෑ ඒ වගේම බාහිරට දුවන්නටත් හොඳ නෑ ඇතුළට පිටා යන්නටත් හොඳ නෑ පෙරපස් සංඥාවෙන් ජීවත් වන්නට ඕන එතකොට ඒ වගේම විමර්ශාවටත් ඒ කරුණු හතරම යොදමු මෙසේ කියලා බුදු ඥානන් වහන්සේ වදාරනවා ඒවම් භවතේසු කෝ වික්ඛවේ චක්කේ විපාදේසු ඒවම් බහුලීකතේසු මෙන්න මේ විදිහට ඉද්ධිපාද ධම්ම හතර යම් කෙනෙක් භාවිතා කළා නම් මහණෙනි මෙන්න මේ ආකාරයෙන් මේ ඉද්ධිපාද ධර්මයන් ප්‍රගුණ කළා නම් මහණෙනි බහුලීකරණය කළා නම් මහණෙනි ඔවුන් අනේක නිසං ඉද්ධිවිදම් පස්මු බෝති නොඑක ආකාර ඉද්ධිය කරන්නට සමත් වෙනවා අනේක දේ සංකප්පේ විනාසං අනුස්සති මේ සාකාරයෙන් පෙරවිසු කඳ පිළිවෙලවල් දක්නාන් වලින් කියනවා. ඒ වගේම දික්කෙන් සක්නා විසුද්ධේනාතික් සම්පේ මානසේන සත්‍යේ පස්සිත දිබ්බ චක්ඥාණයෙන් කියනවා. දිබ්බ සෝතඥාණයෙන් කියනවා. පරසක්ඛානම් පරපුද්ගලාන චේතෝ චේතසා චේතෝ පරිච්ඡපදානාති අනන්දේශිත දකින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව කියනවා ආස්වානං සහ අනාස්වානං චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය විචේව ධම්මේ සංඥා සත්‍යකතාව සම්පදේ විරදී මේ සියලුම ආශ්‍රයන් හේතුල අරහත් භාවය ලැබලා චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය මේ ජීවිතේ මොහොත අධ්‍යක දෙක ඒ නිමුක්තියෙන් යුතුව ජීවත් වෙනවා මේ අර කලින් කියපු විදිහට ඉද්ධපාද ධර්ම හතර වැඩි වෙනවා මේක විවිධ සූත්‍රවල මේ ඉද්ධපාද ධර්ම හතර මෙලෙසින් වැඩි වීමෙන් ඇති ආනිසංස බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා දෙන්නං ප්‍රයාණං නන්නතං කලං පාදකං සිතබ්බා විත්තේ ධම්මේ අඤ්ඤාසතිය අවපාදශේෂය අනාගාමිත මේ ඉද්ධිපාද භාවනා මේ ආකාරයෙන් කළාන යම් කිසි කෙනෙක් ඔහු මේ ජීවිතේම රහත් භාවය ලැබෙනවා නැත්නම් අනාගාමී භාවය ලැබෙනවා නැත්නම් සෝත්‍රයේ තියෙන අසත්ඵල අසත්පාන සංසාපාදකං විතබ්බා ඵල හත ආනිසංස හතක් ලැබෙනවා මේ ජීවිතේම රහත් වෙනවා එහෙම නැත්නම් මරණ මොහොතේ රහත් වෙනවා එහෙමත් නැතුව අර අනාගාමීන් පස් දෙනා අතරින් එක්කෙනෙක් බවට පත් වෙනවා මේ ආකාරයෙන් නොඑක් තැන ප්‍රශංසනීය මුකයෙන් ප්‍රශංසනාත්මක විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඉච්ඡාත් භාවනාව වදාරලා තිබෙනවා. එනිසා අපි ඒ ගැන කර්මද්දලට ඉගෙන ගෙන තිබීම ඒ අනුව පිටිපදීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතන කතා කරනවා ඡන්ද ඉද්දි චිත්ත සංග සමාධි, චිත්ත සමාධි, විද්‍ය සමාධි, වේමන සමාධි කියලා සමාධි වර්ග හතරක්. ඊළඟට ප්‍රධාන සංස්කාර කියලා සම්මා ප්‍රධාන වේගයක් කතා කරනවා. මේ සෑම අර අතිලීන කප්පයට පත්වන්නට හොඳ නැහැ. මොකද සංදේ පෝචිතෝ දීපෝ විමස විමංසාව නුවණ. විමංසාව යන්නේ නුවණ. කතමෝච දික්කේ අතිලීන ඡන්දෝ මොකද්ද මහණෙනි අතිලීන ඡන්දය කියන්නේ. යෝ වික්කවේ ඡන්දෝ හෝසද්ද සහගතෝ හෝසද්ද සංකයුක්තෝ අයනෝචිත දික්කේ අතිලීන ඡන්දෝ. මේ අපේ ඡන්දය හෝසද්ද සහගත නම් කුසීතනම් කුසීතයෙන් සංකයුක්ත වෙලා නම් මේක අන්න අසවීම තත්ත්වයට පත් වෙලා. අපේ වීර්ය කුසීත භාවයෙන් සම්ප්‍රයුක්ත වෙලා තියෙනවා නම් මේකත් මේ අසවීම තත්ත්වයට පත් වෙලා. ඒ වගේම තමයි සිත. ඒ වගේම තමයි ප්‍රඥාව. එම නිසා මේ හිත කුසීත භාවයට පත් වෙනවා <clears throat> පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරන්න ඕනේ විශේෂයෙන්ම කුසීත භාවයට පත් වුණාට පසුව සිත ප්‍රබෝධමත් කරන්න ඕනේ සිත සතුට කරන්න ඕනේ අපාය බය ආදී මෙනෙහි කරලා සංසාර දුක මෙනෙහි කරලා මේකෙන් ගැලවෙන්න ඕනේ කියන ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. මේ ආකාරයෙන් කටයුතු කරලා ඒ අතිරින්න තත්ත්වයටපත් වූ කුසීත භාවයටපත් වූ ඡන්දය හෝ චිත හෝ වීර්ය හෝ නුවණ නැවත ප්‍රගුණ කරන යථාර්ථයටපත් කරගන්නට ඕනේ. ඒ පළවෙනි කාරණාව දැනගත යුතුයි. මෙතන මේ ඡන්දෝ අතිපබ්බහිතෝ භවිෂ්‍යති. මේ අතිපබ්බහිත වන්නට හොඳ නැහැ. අතිපබ්බහිත කියන එකෙන් කියන්නේ යෝ මිත්තේ ඡන්தோ උද්දච්ච සමගතෝ උද්දච්ච සංකේතෝ අයනසිත මිත්තේ යටපත්යිතෝ ඡන්தோ මේ අපේ ඡන්දය නැත්නම් අපේ සිත අපේ ජීවිතය අපේ විමර්ශනා කියන ඉද්ධිපාද ධර්ම හතර උත්පත්ත සහගත වෙනවා නම් උත්පත්ත සංකෘතික වෙනවා නම් මේ ප්‍රතිපග්ගහිත සබ්දයටපත් වෙනවා. ඒ කියන්නේ කැළඹිලා විසිරිලා ඉක්මනින් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට අපේක්ෂාවෙන් කටයුතු කරන්නට යනවා සිත විසිරෙනවා කැළඹෙනවා උත්පත්තයටපත් වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දැනගන්න ඕන උත්පත්තයටපත් වූ සිත සංසම් කර ගැනීමට බුද්ධංග ධම්ම වශයෙන් කතා කරන සතිය දිනු කර ගැනීමට සමාධිය දිනු කර ගැනීමට පස්සද්ධිය දිනු කර ගැනීමට මේ නොසන්සුන් වූ සිත නිසා අපට ඇත්ත ඇතුලකින් දකින්නට බෑ ඒ නිසා අප සිත සමාහිත කර ගන්නට නැ සංසුන් කර ගන්නට ඕනේ කියන ප්‍රඥාව ඇති කර ගැනීමට සුදුසු වෙනවා මේ ආකාරයෙන් සිතලා මේ පංගහිත tattweට පස්සෝ සිත අමාන්දිමත් සත්‍යෙට සමාහිත tattweකට මඳහත් tattweකට පත් කර ගන්නට ඕනේ සංදේපත් ලෙසයි, පිටපත් ලෙසයි, නීතියපත් ලෙසයි, ඊමස්සාර වලටත් ලෙසින්ම කටයුතු කරන්න ඕන. ඊළඟට පතමෝත වික්‍රේ හන්දෝ අජත්තං සංකිට්ඨෝ භයසති. අතුලට කුඩාරිය සිත කියන්නේ මොකද්ද? යෝහි වික්‍රේ ඡන්தோ තීන මිද්ද සාවගතෝ තීන මිද්ද සංකේතෝ ආයමුචිත වික්‍රේ අජත්තං සංකිට්ඨෝ ඡන්தோ. අතුලට කුඩායන සංසන්ද ඡන්දේ කියන්නේ සීන මිද්දේ සංප්‍රයුක්ත වෙච්ච තීන මිද්දිය බර වෙච්ච තීන මිද්දෙන් යට වෙච්ච එක. අපේ ඡන්දය තීන මිද්දෙන් යට වුණා නම් අපේ වීර්යය තීන මිද්දෙන් යට වුණා නම් අපේ සිත අපේ ප්‍රඥා තීන මිද්දෙන් යට වුණා නම් අපට මේ භාවනාව සාර්ථක වශයෙන් කරන්නට බෑ. මේ තීන මිද්දේ සහ අර කලින් කියපු කෝසජ්ජ කියන ප්‍රසීත බව දෙකක්. කුසීත භාවයේදී භාවනා කරන්නට පටන් ගන්නට පටන් ගන්නෙත් නෑ සමහර විට කුසීතකම නිසා. ඊන මිද්දේ බොහෝ විට භාවනා කරගෙන යනකොට පැන මතුවෙන සත්‍යයක්. අප බොහෝ විට කියලා තියෙන මේ තීන මිද්දේ දායකතු ආකාරය, ආකාරය විශේෂයෙන්ම අර පතලාන සූත්‍රයේ වෙන ධර්ම කරුණු මේ දෙන්නලා දීලා තිබෙනවා. ඒ අනුව මේ තීන මිද්දෙන් හිත මුදා ගන්න ඕනේ. අපේ ඡන්දය මුදා ගන්න ඕනේ, අපේ දීර්ය මුදා ගන්න ඕනේ, එලෙසින්ම අපේ ප්‍රඥාව තීන මිද්දෙන් මුදා ගන්න ඕනේ. අනිත් කාරණා තමයි කතුමෝත වික්‍රේ සංදෝ බහිද්ධා විචිත්තෝ හෝති පිටට විසිරුණු සිත මොකද්ද පංචකාම ගුණේ ආරම්භ මේ පංචකාම ගුණේ ආරම්භන කරගෙන විචිත්තෝ අනිවිසිතෝ අනිවිසිතෝ අනිවිසිතෝ සිත විසිරලා අපි භවනා කරගෙන යනකොට කවර ආකාරව පංචකාම ගුණයන් අල්ලලා සිතක් වෙනවනම් ඒක වහාම මේ බව අවබෝධ කරගෙන එතනම කතා හරින්නට එතනම ඒක සිඳ දාන්නට අපි දැනගන්න ඕනේ. එසේ නැත්නම් භවනා දිනුවක් ගන්නට බෑ. භාවනා කරන කාලය තුලදී දෝ අද වශයෙන් මේ පංචකාම ගුණය අල්ලා ඇති වෙන සිටිවිලි එතන මෙතනම කතා කතා හරිමින් කටයුතු කරන්නට අපි සූදානම් වන්නට ඕන. මෙන්න මේ ආකාර හතරකින් අපේ සිත සම්බේ චිත්තේ වීර්ය වීමසා කියන ධර්මාන්තර පෝෂණය වෙන්නට ඕන. ඒ කියන්නේ අපි ලියන්න හොඳ නෑ. අපි පස්සට කරන්න හොඳ නෑ. අධ්‍යාත්ම සංකේතය ඇතුළට ඉඳා ගන්න ඕනේ හොඳ නෑ. බහැරට විසිරියන්න හොඳ නෑ. අර සාකච්ඡා කරේ දෙකට සංඥාව ගැන අපි පසුව කතා කරනවා. මේ ආකාරයෙන් යුතුව ඡන්ද සමාධිය ඇති කරනවා, චිත්ත සමාධිය, විරිය සමාධිය, විමර්ශනා සමාධිය ඇති කරගන්නවා. මේ ඡන්ද සමාධිය කියලා චිත්ත සමාධිය කියලා විරිය විමර්ශනා සමාධිය කියලා කරුණු තිබුණාට මේ අර ඒ අනුසාරයෙන් ඡන්දේ සාධක කරන මේ සමාධිය වඩලන්නේ මේ පින්වත් අය අතරින් එක්කෙනෙක් පමණක් අපගේ විදෙට දෙස් අනුව මේ සමාධි හතර භාවිතා කරලා තියෙනවා දැනට. මොකක්ද මේ මේ ඡන්ද සමාධිය කියන්නේ? සංසං දීලේ වික්කවේ වික්කෝ නිස්සා ලබති සමාධින් ලබති චිත්තත්වේ කරබතං අයන්චති වික්කේ ඡන්ද සමාධි. ඡන්දේ පාදක කරගෙන ඡන්දේ කුණක කරගෙන යම් කිසි චිත්තේ කාර්යතාවය සමාධි කුණහය ලැබෙනවා නම් ඒකයි මහණෙනි ඡන්ද සමාධිය කියන්නේ. ඒ වගේම සිත නූ කරගෙන යම් කිසි කෙනෙක් මේ සමාධියක් ලැබෙනවා නම් මේක චිත්ත සමාධියක්. දීර්ඝ පාදක කරගෙන යන සමාධියක් ලැබෙනවා නම් ඒක දීර්ඝ සමාධියක් ප්‍රඥාව සමාපාදක කරගෙන යන සමාධියක් ලැබෙනවා නම් ඒක විමර්ශා සමාධියක් මේ ධර්ම හතරක් මේ ධර්ම හතරේ වෙනස්කම් හතරක් තියෙනවා ඒ හතර ආකාරයෙන් බැදී ඒක නිසා මෙතන ඉද්ධිපාද හතරක් වශයෙන් බුද්ධ ඥානවාසේ මේ ධර්ම විස්තර කරලා තියෙන්නේ මේ හතර විස්තර කිරීමට අටුවා පොතක තියෙන කදින උපමාවක් හදපුනිත්‍රයේ තියෙනවා තානාන්තරයක් කනසුරක් තේස් ගැනීම හතර දෙනෙක් බලාපොරොත්තු වෙනවා. එක්තරක් කල්පනා කරනවා මගේ සම්පූර්ණගේ සිත සතුට කරලා මම මේ තානාන්තරය ගන්නට ඕනේ කියලා රජුන්ගේ සිත කැමැත්ත ගන්න ආකාරයෙන් කටයුතු කරනවා. රජුව කැමැතිලා ඔහුට ඒ තානාන්තරය දෙනවා. අන්න ඔහු ලබන්නේ ඒක ඡන්දය ප්‍රමුඛ කරගෙන. තව කෙනෙක් කල්පනා කරනවා මට මෙන්න සජ්ජරංග හිත ගන්නට අපහසුයි වැඩ කළා ඒක නිසා මම මෙයා වශී කරගන්න මන්ත්‍රයක් කියලා. ඊට පස්සේ මන්ත්‍රයක් කරලා වශීකරගෙන රජුවන්ගෙන් මේ තනතුර ලබා ගන්නවා. ඔබ හිතට බැරි කරගෙනයි ඒ සාමාන්තරේ දාන්නේ. තව කෙනෙක් ඉන්නවා සංසයන්ත ජනපදයක කෝලාහලයක් ඇති කරලා Taman ගිහිල්ලා ඒ කෝලාහලයේ දීර්ඝයෙන් මඩ පවත්වනවා. සත්‍ය ප්‍රසාදයට පස්සෙලා උන්ට තනතුර ලැබ දෙනවා. මොහොතදී වීර්ය පාදක කරගෙනයි ඒ තනතුර. තව කෙනෙක් සිටිනා මේ කිසිවක් නැහැ. ඔහුට දක්ෂකම තියෙනවා, හැකියාව තියෙනවා, නිවන හොඳයි. ප්‍රඥාව හොඳයි. සත්‍යෝම පැහැදිලිම ඥානෙ දක්ෂකම් තියෙනවා, නිවන හොඳයි. මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා ඔහුට තනතුර දෙනවා. ඔහු නිවන නිසා තනතුර ලබනවා. මෙන්න මේ ආකාරයෙන් සංදේ නිසා, දිත්තේ නිසා, විඤ්ඤාණ නිසා, විමර්ශය නිසා පාදක කරගෙන ධ්‍යාන සිත්කට උපදවන්නට පුළුවන් වෙනවා. ඒක පොළොවේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ ඉතිපාද භාවනාවට අරමුණ වශයෙන් ගන්නේ කසින් පතරී ආපෝතේ දෝවාර නීල පීත ලෝහිත හොදාට දෙන පසින අට ආනාපානසති භාවනාව ගන්නත් පුළුවන් පින්දෙන් හැකලින් භාවනා ගන්නත් පුළුවන් මේ ආනාපානසති භාවනාව තුළින් සියලුම ධ්‍යාන උපදවන්නට පුළුවන් සියලුම කසින උපදවන්නට පුළුවන් පින්දෙන් හැකලින් භාවනාව තුළින් එලෙසින්ම සියලුම ධ්‍යාන සියලුම කසින සමාපatti උපදවා ගන්නට පුළුවන් ඉතින් අපි උදාහරණයක් ගමු පඩවේ කසිනේ කියලා අමීගේ ඉස්තරදානම් පාදක සර්ගනයි සමාධිය උපදවා ගැනීම පහසු වන්නේ දිව්‍ය සමාධිය තද බලවත් වීරයක් අර ඇති කරගෙන ඒ පඨවි අර්ධන පඨවි පඨවි කියලා යම් කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ පඨවි ප්‍රශ්නේ අරමුණු කරගෙන එතකොට මේ ජීවිතය පාදක කරගෙන ජීවිතයම සිහි කරලා ධ්‍යානයකට පිටපත් වෙනවා. කලින් ධ්‍යානය ලැබුණු එකට නම් මේ පහසුවෙන් කරන්නට පුළුවන්. ඊට පස්සේ අදිස්ථාන කරනවා මට චිත්තේ පාදක කරගෙන මේ පළවෙනි ධ්‍යානය උපදවා ගන්නට ලැබේවා කියලා. ආනාපාන සතිය දෙනත් ඒක කරන්න පුළුවන්. එතකොට චිත්තේ සාධකයෙන් තමයි පළවෙනි ධ්‍යානයට පිටපත් වෙනවා. දැන් පැහැදිලිවම පේනවා මේ පුද්ගලයාට අර දීර්ඝ පාදක කරගෙන ලැබපු ධ්‍යානය බරපතලයි, ඕලාරිකයි, ගොළුසුයි. ඒකේ තියෙන ප්‍රීතිය සුඛය තරම් ප්‍රබල නැහැ. චිත පෙරපරි කරගෙන ලැබපු පළවෙනි ධ්‍යානය අච්චර ප්‍රබල නැහැ, අච්චර ඕලාරික නැහැ. ඊට වැඩිය සුඛමයි, ඊට වැඩිය ප්‍රණීතයි, ඊට වැඩිය සාන්තයි. මේ වෙනස අපි අවබෝධ කරගන්න. අවබෝධ වෙනවා. ඊට පස්සේ සංවේ පාදක කරන තේ ධ්‍යානෙම ලැබුවා නම් එලෙසින් අධිෂ්ඨාන කරනවා සංවේ පාදකෙන් මට පළවෙනි ධ්‍යාන ලබා ගන්න දේවා කියන. එතකොට ඒ සංවේ තුළින් ඇති වෙනවා ඒ ධ්‍යානෙ. ඒ ධ්‍යානෙදී පැහැදිලිවම අවබෝධයක් දකින්න පුළුවන් වෙනවා. දීර්ඝයට වඩා, චිත්තයට වඩා මේ සමාධිය හුඟාක්ම සියුම්, හුඟාක්ම ශාන්තයි, හුඟාක්ම සරල ඉඳී. ඊට වැඩිය ප්‍රණීතයි බව. මේ தත්ත්ව තුන තුන් ආකාරයක්. මේවා කරන්නේ මොකක් නිසාද? මේ දීර්ඝ සමාධියෙන් කළ යුතු දේවල් චිත්ත සමාධියෙන් කරන්නට බෑ. චිත්ත සමාධියෙන් කළ යුතු ධර්ම මේ සංග සමාධියෙන් කරන්නට බෑ. ඒ නිසා මේවා වෙනින් වශයෙන් වඩන්න. ඊළඟට විමර්ශ සමාධිය උපදවා ගන්න. විමර්ශ සමාධිය දැන් කතා විකසනයන් අපි අරමුණු කළේ විමර්ශයේ ප්‍රඥාව සාධක වෙන්න මන්ට කලින් ධ්‍යාන උපදවා ගන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරගෙන පටේ ඉඳලා සිහිපත් කරන විට අර ඡන්ද චිත්ත ඒ වගේම විවිධ කියන සමාධි උපදිනේ ඒ පතේ පස්නේ මතු පිට ආරම්භ කරගන්න. මතුපිට tattwe. මේ දීමංසා සමාධිය එහෙම නෙවෙයි ඒක යට යට තියෙන පතරේ කොටස් අනුවන කොටස් පරමාණු කොටස් පවා පෙනෙන්නට පටන් ගන්න ලක්ෂ කෝටි ගාණක් ඒ සෑම ලක්ෂ කෝටි ගාණකින් පරමාණු කොටස් වල එළියේ සිට පවතින මේ සිත පන පරමාණු රූප කොටස් වලින් ඈත් වෙලා සිත සමාධියටපත් වෙන මහා විමුක්ති දක්නා සමාධියක් අන්න ඒ දීමංසා සමාධිය තමයි ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නේ භාවනාවෙන් මේ විදර්ශනා භාවනාව කිරීමට. දීමංසා සමාධිය සිටගෙන ගමන් කරන්නට පුළුවන්, මේ වැඩ කරන්නට පුළුවන්, දීමංසා සමාධිය සිටගෙන භාවනා කරන්නට පුළුවන්. සංකප්පිත සමාධිය ලෙන්දෙන ඒවා කරන්නට බෑ. ඒකයි මේ දීමංසා සමාධිය ඉතාමත්ම ප්‍රබලව අවශ්‍ය වන්නේ. මෙන්න මේ විදිහට සංකප්පිත විදිය වීමංසා කියන මේ විපාක ධර්ම හතර අනුමත කරගෙන පළවෙනි ධ්‍යාන උපදින. ඒක ධ්‍යාන හතරක් උපදින තියෙනවා. ආනාපාන සතිය වුණත් අරමුණු කරගෙන කෙනෙකුට අදිස්ථාන ගන්න පුළුවන් අර සම්දේ පාදකයෙන් මේ ආනාපාන සති භාවනාව තුළින් පළවෙනි ධ්‍යානය ලබා ගන්න ලැබේවා. ඒ වගේම සිත්යේ වීර්යය වීමත්. මේ විදිහට ආනාපානෙ පළවෙනි ධ්‍යාන ආරම්භ කරගෙන ආනාපානෙ ආරම්භ කරගෙන ධ්‍යාන සිත් හතරක් පුදවන්න පුළුවන් වෙනවා. මේ විදිහට සංඝ සමාධි, විරේ සමාධි, චිත්ත සමාධි, වේමංසා සමාධි කියන සමාධි වර්ග හතර උපදවන්නට ඕනේ. ඊට පස්සේ මොකක්ද මේ ප්‍රධාන සංස්කාර කියන්නේ? සංඝ සමාධි සබහා සංඛාර සමානාල සම්නිපාදම් භාවයති කියලා නේදන්නේ. සබහා සංඛාර කියන මේ කතාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ අලං ජීවිතේ සංඝාදී ධර්මයන් පාදක කරගෙන සමාධියක් ඇති කරගත්තාට පසුව සෝ අනුස්සන්නානම් පාපකානම් ධම්මානම් අනුපාදාය උස්සන්නානම් පාපදානම් ධම්මානම් සහානාය අනුත්සන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං සිසියා සම්මෝසාය දිව්‍යෝ භාවය දේසුල්ලාය සංගම්ගණේති වායනති විරියන්නාරබති සම්පන්නං හාති පදහති අන්න ඒක තමයි මේ උත්සන්ති බික්කේ ප්‍රධාන සංඛාර මේකට තමයි මහන්නේ ප්‍රධාන සංඛාර කියන්නේ මොනවද මේ ධර්මයේ පාදක කරලා වූ පාදක කරගෙන මේ සං කුසල ධර්මයන් විකට වීම සඳහා උපන් කුසල ධර්මයන් තව තවත් දිනු කර ගැනීම සඳහා කටයුතු කරගන්නවා මේක අකුසල ධර්මයන් මේක දීක සඳහා උපන් අකුසල ධර්මයන් සහානය සඳහා කටයුතු කරනවා. බුදුදානන් වහන්සේ වදාළා ඉති අනන්ත සංඝෝ අනන්ත සංඝ සමාධි ඉනිසේ ප්‍රධාන සංඛාරා අනන්ත දෙවික්කවේ සංඝ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාම සංවිද්ධාදෝ එතකොට මේ ඉද්ධිපාදයේ තුලින් සංඝ සමාධිය සහිත ඉද්ධිපාදයේ වෙන්නට නම් කොටස් තුනක් තියෙනවා. අයන්සේ සංඝෝ සංඝයේ කියන එකක් වෙනවා. අයංසේ ඡන්ද සමාධි ඡන්දේ පාදක කරගත්තේ සමාධියට කියනට ඕන. ඉමේසේ ප්‍රධාන සංඛාරා ඒ ඡන්ද සමාධි පාදක කරගෙන සතර සම්‍යක් කරාම වීර්ය වඩන්නටත් ඕන. අන්න එතකොට ඡන්ද ඉද්ධිපාදේ වැඩි වෙනවා. ඒ ඡන්ද ඉද්ධිපාද භාවනාව කරනවා අපි එතකොට. ඒ වගේම තමයි හිතට වීර්යයට දීමන්සාවට හිත විපාක භාවනා කරන පුද්ගලයාලා ඒ භාවනා කිරීමේ හිත තියෙනවා හිත ඊට අමතරව හිත සමාධිය තියෙනවා ඒ සමාධිය පාදක කරගෙන සතර සම්මාප්‍රධාන වීර්යයන් කරන්නට ඕන වඩන්නට ඕන ඒ වගේම මේ හිතාගන්න වීර්යය වගේම දීමන්සාවටත් මේ ආකාරයෙන් දැනගන්න ඕන කියනවා මෙන්න මේ සමාධි දැන් සංඝ සමාධි චිත්ත විදේ වේමංසා කියන සමාධි ඊළඟට ප්‍රධාන සංකාර හත කියනවා. මේ ප්‍රධාන සංකාර කොහොමද උපදවන්නේ? කීමද බලාපොරොත්තු වන්න මේ සමත පාදක කරවණීට සමතේ වැඩෙන ආකාරයෙන් මේ ප්‍රධාන සංඛාරයන් සම්මප්පදාන වීරයන් වඩන්නේ කොහොමද කියන එකයි. සමත වශයෙන් කතා කරනකොට ඔක්කොම ධ්‍යාන අභිඥා ආදී එක ගැනීම. දැන් අර විදිහට පඨවි කසනිය හෝ ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ කවර අරමුණක් පාදක කරගෙන ඡන්දය තුළින් යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානය ලැබුවා නම් ඔහු ඒක ලැබපු කුසලයක්. නූපං කුසල තමයි ඔහු චිත්තේ පාදක කරගෙන ඒ ධ්‍යානය ලැබෙන්නේ නැහැ, වීර්යය පාදක කරගෙන ලැබෙන්නේ නැහැ, විමර්ශාව පාදක කරගෙන නැහැ. එතකොට තව සංගමයේ ධ්‍යානකී තුනක් ඔහු උපදවාගෙන නැහැ. මේ ධර්මයන් උපදෙන්න උත්සාහ කරනවා. යම් මේකෙන් පළවෙනි ධ්‍යානය යමක් උපදවාගෙන සිටිනවා නම් දෙවෙනි ධ්‍යානයෙන් එහාට සියලුම ධ්‍යාන ඔහු උපදවාගෙන නැහැ. දෙවෙනි ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් තුන්වෙනි ධ්‍යානයෙන් එහාට ඔහු ධ්‍යාන උපදවාගෙන නැහැ. මේවා නූපන් කුසල ධර්ම. මේ නූපන් කුසල ධර්මයන් වැඩිම සඳහා උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. එතකොට පළවෙනි ධ්‍යානයට ඡන්ද චිත්ත විගය විමර්ශා කියන සමාධි හතරෙන් වැඩි වුණාට පසුව පළවෙනි ධ්‍යාන හතරක් තියෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානයත් පරිසිම් හතරක්. එතකොට දෙවෙනි ධ්‍යානයත් පරිසිම් හතරක්. තුන්වෙනි ධ්‍යානත් හතරක්. මේ ආකාරයෙන් ධ්‍යාන හතර අර ඡන්දේ පාදක කරන, චිත්තේ පාදක කරන, දීර්ේ පාදක කරන, දීමස්සාව පාදක කරන භාවනා කරන විට ධ්‍යාන 32ක් භාවයටපත් වෙනවා. පටවේකසනෙන් නම් එතන ධ්‍යාන 32ක්. ආපෝ පසිනියෙත් එහෙම ධාන 32ක් උපදවා ගන්න වෙනවා. තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාස් කියන පසිනවලට එනකොට ඒ 32 අටක් ධාන 256ක් වෙනවා. මේවා නූපන් කුසල ධර්ම. මේ ගාන ලකුණාට මේක ඒතරම් ප්‍රබල අමාරු වැඩක් නෙවෙයි ඒතරම් අපහසු කාර්යයක් නෙවෙයි. එක ධානයක් උපදවා ගත්තාට වෙන පළවෙනි ධාන හතරක් දෙවෙනි ධාන හතරක් තුන්වෙනි ධාන හතරක් ආදී වශයෙන් ධාන 32ක් උපදවනවා. ඒ වගේම ආනාපානියෝ පින්නේ පාදක කරගෙන එහි තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු කොටස් හතර අරමුණු කරගෙන නැත්නම් ඒ ආනාපාන සංගාතියේ තුලින් ඇති වෙන ඒ පාට නිමිති සමාගයේ සිතට අනුකූලව හසුරවාගෙන නීල පීත ලෝහිතෝදාති කියන කසින හතරක් අනුව භාවනා කරන කලින් කියපු 256න් මේ 32ට අමතරව වූත උපදවා ගන්නට පුළුවන් වෙනවා මේවා නූපන් මේ සම්මත වශයෙන් කතා කරන විට නූපන් කුසල ධර්ම මේ ටික කෙනෙක් උපදවා ගත යුතු වෙනවා. ඊට අමතරව අන්න අර පච්චාපුරේ සංඥාවත් භාවිතා කරන්නට ඕන මේ සමත විදර්ශනා දෙකටම මේක අවශ්‍ය වෙනවා. කොහොමද පච්චාපුරේ සංඥාව භාවිතා කරන්නේ? පච්චාපුරේ සංඥාව කියන්නේ යථා පච්චපුරේ තථාපච්චා යථා පච්චා තථාපුරේ. පෙර යම්සේද පසුවත් විසීමයි පසු යම්සේද පෙරත් විසීමයි කියන එක. එහිදී ධ්‍යානසිතකට සමවැදුනාට පසුව ඒ නැගිටින අවස්ථාවේදී ඒ මාළිලා සිටින ඉරියව්වෙන් ඉවත් වී යන්නේ නැතුව එතනම සිටගෙන ඒ ධ්‍යානයේ ලැබපු අවස්ථාව දක්වාම මුල ඉඳලම ඔක්කොම ධර්ම ප්‍රතිවේශා කරනවා. මම මේ විදිහට මොනසීදී මේ විදිහට පැමිණියේ මෙහිම ආහාර ගත්තේ මෙහිම වාඩි වුණේ මේ විදිහටයි මම ඉරියව් පැවැත්තේ ඔන්න එහෙම භාවනා කරන පරිකම්ම භාවනා මෙහෙම සිදු වුණා. මෙහෙම යනකොට උද්ඝාන මිත්‍ර මේ විදිහට පහළ වුණා. ටික වේලාවක් යනකොට මෙන්න මේ ආකාරයෙන් පරිභාගන මිත්‍ර පහළ වුණා. මේ විදිහට ධානාංග පහළ වුණා. මෙන්න මෙහෙම ධානයට සිතපත් වුණා. ධානයේ මේ විදිහට සිටියා. දැන් මම ධානයෙන් නැගිට්ටා. අර මුල ඉඳලා අගට කොහොම 100ෙන් නුවණින් ප්‍රතිවීක්ෂා කරනවා. ඒ වගේම මුලින්දල අගට ඒ වගේම පාස්ත්‍යාවේශා කරන ධ්‍යානෙ නැගිටින්නේ මෙහෙමයි ධ්‍යානෙ හිටියේ මෙහෙමයි ඒ වගේම අර පටිභාව නිමිත්ත පහළුණේ මෙහෙමයි අනුලෝම නිමිත්ත පහළුණේ මෙහෙමයි පරිකරණ භාවනාව කළේ මෙහෙමයි භාවනාවට වාඩි වුණේ මෙහෙමයි ඊට පෙර මම කයසකසුවේ ආගත් ආහාර මෙහෙමයි මේ ආදී වශයෙන් පසුපස්සට ප්‍රතික්ෂේප කරනවා කතමංච වික්කවේ පච්චාපුරේ සංයේ විරති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ ඉද පිට්ඨවේ පච්චාපුරේ සංඥා සුද්ධිතා හෝති සුමනසිකතා සූපධාරිතා සුප්පටි විද්ධාය පඤ්ඤාය කියලා. බුදුරජාණන් වහන්සේ ලෙසින් මේ කොටස වදාලා අපි කියපු කාරණා තමයි එහි දැක්කේ. මේ විදිහට කටයුතු කළාට පසුව ඊළඟ සැරේ භාවනා කරනකොට අර තමන් ප්‍රතිවේක්ෂා කරලා තියෙන නිසා තමයි ධ්‍යානෙපත් උනේ මේ ආකාරයෙන් කියන ඊට වඩා හොඳට දෙවෙනි අවස්ථාවේ කරන්නට පුළුවන් වෙනවා. උදාහරණයක් අපි හිතමු උද්ධාන නිමිත්ත පහළ වුණාට පස්සේ පරිභාග නිමිත්ත පහළ වෙනට යම් කිසි උත්සාහයක් කළා නම් ඒ උත්සාහය අර කලින්ට වඩා වේගවත් කරනවා. කලින්ට වඩා තියුණු කරනවා. කලින්ට වඩා හොඳට කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ ආකාරයෙන් අපිට මේක තව තවත් තව තවත් හොඳින් හොඳට කරන්නට පුළුවන් ශක්තිය උදා වෙනවා. මේක ඇත්ත වශයෙන්ම ප්‍රතිවේක්ෂා වශී භාවයක්. මේක කරන්නට සිදු වෙනවා. ඊට අමතරව යථා දිවා තථාරත්ති යථාරත්ති තථා දිවා දිවාකාරයේ යම්සේදී සංඝ සමාධිය ආදී වැඩවන රාත්‍රී කාලයේ පෙරසීම වඩන්නට ඕනේ. ඒ කියන්නේ යම්කිසි ආකාරයේ යේ නිමින්ගේ යේ ආකාරයේ යේ නිමිත්තේ දිවා සංඝ සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතම් භාවේති තේහි ආකාරයේ දේහිලින්ගේ තේහි නිමිත්තේ පත්යෙන් ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත නිදිපාදම් භාවය. එහෙම බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නේ යම් ආකාරයකින් යම් සතහනකින් යම් විදිහකට දවල් කාලයේ මේ ඡන්ද සමාධිය වැඩුවා නම් තී ආකාරයේ තේහිලින් ඒ ආකාරයට ඒ විදිහටම රාත්‍රී කාලයේ මේ ඡන්ද සමාධිය වඩනවා. රාත්‍රී කාලයේ යම් විදිහකට නම් කලේ ඒ ආකාරයෙන් දවා කාලෙත් මේක කරනවා. මෙහෙම කරන්නේ ඉතා හොඳ ප්‍රගුණතාවයක් ඇති කර ගැනීම සඳහා. උදේ එක විදිහකට පිළිපදලා සවස් කාලයේ රාත්‍රී කාලයේ තවත් විදිහකට පිළිපදිනා නම් අපිට ඒ තුලින් හොඳ ප්‍රතිඵල ගන්නට අපහසු වෙනවා. ඒක නිසා තමයි මේ විදිහට අර රාත්‍රී කාලයේ දිවා කාලයේ කටයුතු කළ යුතු වන්නේ. දැන් මේ දක්වා අපි සංකාශකලේ මේ ප්‍රධාන සංඛාර සම්පතර සම්‍යක් ප්‍රධාන වීර්ය සමත වශයෙන් බලන පුද්ගලයා මේ ඉතිපාද භාවනාව කරන්නට නම් අර සම්පචිත්ත විරිය විමර්ශා කියන ධර්ම හතර අතිවිනාදී සත්‍යයට පත්න වී සබා ගන්නට ඕන ඊට අමතරව ධ්‍යාන සිත් උපදවන්නට ඕන ඡන්ද පාදක කරන චිත්තේ පාදක කරන වීර්ය විමර්ශා පාදක කරගෙන මේවා අර ඊළඟට මේ පත්‍යවේශා වශයෙන් උපදවා ගන්න මුලින්ම අගට අනතිල මුලට ධ්‍යානය උපදවා ගැනීම දී ක්‍රියාකල්ප පිළිවෙල සිහිපත් කිරීම. ඊට අමතරව තව ප්‍රතිවේශාවක් කරන රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයේ ප්‍රවේශීම කටයුතු කිරීම. මේට අමතරව තව කොටස් 3-4ක් කරන්නට සිදු වෙනවා සමත වශයෙන් භාවනා කරන කුජලයා විසින්. ඒක යථා අදෝ තථා උද්ධං යථා උද්ධං තථා අදෝ යට යම්සේද උඩත් එලෙසයි උඩ යම්සේද යටත් එලෙසයි මේක විස්තර කරන්නේ කතමංජ බික්ඛවේ පච්චාපදේශන්නේ විරති යථා අදෝ තථා උත්තං යථා උත්තං තථා අදෝ ඉද බික්ඛවේ බික්ඛුම මේ කායං උද්දම් පාස්තර තචෝ උද්දම් පාස්තර අනිත් එක යම් යති මතින් කාය කේශලෝම නකා කියලා විස්තර කරන පාඩේ විස්තර කිව්වා. සම්පාසලා මට ඉන්නේ එකක්. මේ පාදේශික හිස පතුල දක්වා හිස දෙතුන් දක්වා යම් කාස් කොටක් තියෙනවා නම් කෙස්ලොම් නියදම් සම්මාස්නහර ආදී මෙන්න මේ පිළිකුල් කොටස් එකක් එකක් අරගෙන භාවනා කර. සමත වශයෙන් විදර්ශනා වශයෙන් දෙකටම මේ පොදේ. මෙහිදී යට කොටස් ශරීරයේ යම්සේ පිළිකුල්ව පැහැදිලිව පේනවනම් ශරීරයේ උඩ කොටස් එලෙසින්ම අපිට පිළිකුල්ව පේනට ඕන. ඈ ආ එතකොට ශාරීරික විශේෂයෙන් අපි මිනී කපන තැන් වල වුණ දැකලා තියෙනවා මොලේ කපනකොට එහෙම නැත්නම් පිළිකුලක් දුඟක් තේරෙන්නේ. බඩ හරිය කපනකොට ඉන්න තරමට. මේ බක්කු ගැඩුවක් මා මේ පෙනහැලියට ඉස්සර පිළිකුල් නැහැ. එහෙම නෙවෙයි සෑම කොටසක්ම පිළිකුල් වශයෙන් පේනවා. ශරීරයේ ඇතුළේ අංශයේ පිළිකුල් වශයෙන් පේනවාද පිටත් ලෙසින්ම පිළිකුල් වශයෙන් පේනවා. බොහෝ දෙනෙකුට පිට පිළිකුල් වශයෙන් පේන්නේ මේ විදිහට උඩ සහ යට පිළිකුල් වශයෙන් දක්නා වගේම යට සහ උඩත් ලෙසින්ම පිළිකුල් වශයෙන් දකින්නට ඕන. මේ දැකලා ඊට පසුව මේ කිස්ගස් අරමුණු කරගෙන පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. ලොම් අරමුණු කරමින් පළවෙනි ධ්‍යානෙ උපදවන්න. මේ විදිහට මේ 23ක කොටස අතුරින් එක එක කොටසක් අරමුණු කරගෙන ධ්‍යාන 32ක් උපදවන්න පුළුවන්. ලොම් අරමුණු කරන එකයි, ඇට අරමුණු කරන එකයි, මස් අරමුණු කරගෙන තව ධ්‍යාන ඒ විදිහට. මේකත් මේ එක කොටස සංදේ පාදක කරගෙන දිනු කර ගන්නට ඕනේ. චිත්තේ පාදක කරන, වීර්ය පාදක කරන, විමර්ශා පාදක කරන කරන්නට ඕනේ. එතන හතරක් තියෙනවා. ඒ හතර ආකාරයෙන් අර ධ්‍යාන 32 වැඩි වෙනවා ධ්‍යාන 128ක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් මස් කියන්නේ මස් කැලේ අරමුණු කරගෙන පළවෙනි ධ්‍යාන උපදිනවා ඡන්දේ පාදක කරගෙන. චිත්තේ පාදක කරගෙන මස් අරමුණු කරගෙන ධ්‍යාන උපදිනවා. වීර්ය පාදක කරගෙන ඊමංස පාදක කරගෙන භාවිත කරනවා. මේ විදිහට පොඩක් චිත්තයකට වැඩිුණාම 128ක් ධ්‍යාන වෙනවා. මේවා එක පහසුයි මේ ගානන් ලොකු වුණාට බරපතල දේවල් නෙවෙයි පළවෙනි ධ්‍යාන උපදවා ගැනීම විතරයි මෙතන බරපතල කාර්යයක් වන්නේ. ඒ නිහාට කටයුතු කිරීම ඉතාම පහසුයි. ඊට පස්ව මේ නිහාට තව කොටසක් පිළිපින් භාවනාය කරන්නට වෙනවා. මොකද්ද පිළිකුල් භාවනාවේ ඒ ඒ කොටස් මේවා පඨවි ධාතුව මේවා ආපෝ ධාතුව මේවා තේජෝ ධාතුව මේවා වායු ධාතුව කියලා වෙන් කරනවා දැන් මස් කැල්ලේ තියෙන තද ගතිය මුද්ද ගතිය පඨවියේ තියෙන තෙතමනේ තෙත් ගතිය ආපෝ ඊට වෙයි පිංගිලා තියෙන එක වායු එහි තියෙන මොකක්ද නැති ප්‍රශ්නේ හෝ සීතල තේජෝ මේ විදිහට කොටස් හතර වෙන් කරලා මේ එක එක කොටසක් වලින් පඨවි කසනේ පඨවි කසනේ ආපෝ කසනේ තේජෝ කසනේ වායෝ කසනේ උපදවනවා. ඒ කියන්නේ ශරීරයේ පිළිකුල් භවනාව තුළින් මස් වල තියෙන පඨවි ගතිය නැත්නම් මුළු ශරීරයේ තියෙන පඨවි ගතිය අරමුණු කරගෙන පඨවි කසනේ උපදවනවා. මෙහිදී තමයි අභිභායතන කියලා මම කලින් කිව්වේ නොඇසෙන වචනය. නොඇසූ වචනය මේ මේවා අට අභිභායතන උපදවා ගන්නට පුළුවන් වන්නේ මේ අවස්ථාවේදී තමයි. ඒවට මම අත ගන්න කියන්නේ මේකෙන්දී පටවි කසින් අපි කලින් බාහිර පටවි ආපෝටි කියන ගස් අරමුණට දැන් ශරීරය ඇතුළේ තියෙන පටවි කසනේ පටවි අරගෙන පටවි දහතින් පළවෙනි ධ්‍යාන උපදිනවා ඡන්දේ පාදක වෙන චිත්තේ පාදක වෙන වීර්ය පාදක වෙන වීමස්සා පාදක කරගෙන ඊළඟට මේකේ තියෙන පාට වර්ග අපේ ශරීරයේ රතු පාට තියෙනවා ලේ වල ඇස් වල අර මේ මිදුළු මස් වල දිවේවා. ඒ රතු පාට අරගෙන කරමින් ලෝහිත ලෝහිත කියන්නේ රතු කියන එකනේ. ඒ රෝහිත රශ්මිය උපදවනවා. සුදු පාට ශරීරයේ තියෙන පිත් වල සෙම් වල ඒ වගේම දත් වල ඒ කොටස් අරමුණු කරමින් ශ්වේත රශ්මිය උපදවනවා සුදු පාට. ඊළඟට නිල පීත ලෝහිත ඕදාත මේ කහ පාට තියෙනවා සෙම්වල මේ පිටේ තියෙනවා. ඒ වගේම මේද සත්වල තියෙනවා. මේව අරමුණු කරමින් මේ පහ පාට කසිනේ උපනවා පීඨ කසිනේ උදාහරණ. ඡන්ද චිත්ත විරේ විමර්ශා මේ සෑම එකටම අවශ්‍ය හතර හතර ආකාරයි. ඊට අමතරව නිල් පාට. නිල් පාට නම් අපිට අරමුණක් හොයාගන්න කලින් බැරි වෙන පසුව තේරුම් ගන්නට පුළුවන් වුණා මේ සමහර නිල් පාට ශරීරයේ තියෙන සමහර නිල් පාට නහර. නිල් පාට නහර. උඩට පේනවා. ඒවා නැත්නම් ඇඟේ තියෙන නිල් පාටක්. අන්න ඒ ඇලේ නිල් පාට තරම් ප්‍රබල නැහැ. මොකද කරුණ තුන්චි ළමෙන් විතර ඒ නිල් පාට දිස්සන්නේ. එම නිසා අර නහරවල තියෙන නිල් පාට හෝ නැත්නම් ඇසේ තියෙන නිල් පාට හෝ අරමුණු කරමින් නීල කෂණයත් උපදවා ගන්නවා, ධ්‍යාන උපදවා ගන්නවා මේ පිළිකුල් භාවනා කරේ. එතකොට පිළිකුල් භාවනාව තුළින් පඩවි කෂණයෙන් අරමුණු කරලා ආපෝ තේජෝ වායව කෂණයෙන් අරමුණු කරලා ධ්‍යාන උපදවන්න පුළුවන්. නිල පිළිත ලෝහිත ඕදාස පශනවලින් ධ්‍යානක ගන්නට පුළුවන් මේ සෑම එකක්ම ඡන්දේ පාදක කරගෙන කරන්නට ඕනේ චිත්තේ පාදක කරගෙන කරන්නට නෑ සීලේ පාදක කරගෙන විමර්ශා පාදක කරගෙන කරන්නට ඕනේ දැන් ඔන්න ඒ ටිකත් කරනවා සමත වශයෙන් කරන එක නා විදර්ශනා වශයෙන් කරන එක නා ත්‍යාග පිළිවෙල කරන්නට ඕනේ මේක අමතරව තව එකක් කරන්න කියනවා මොකද්ද ඉති විවතින චේතස අපනියෝ නග්ධේන සත්ත්ව භාසං චිත්තං භාවේති නොමැසුණු විමුක්තෝනු සිතති සත්ව භාෂං චිත්තම් භාවේති ප්‍රභාස්රෝසිත භාවිතා කරන මේක මොකද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ බදාරන්නේ දිවා මේ ආලෝක සංඥා සුද්ධිතා හෝතේ දිවා සංඥා ස්වාදිත්‍ඨිතා මේ වචන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආලෝක සංඥාව මනමින් ප්‍රගුණ කරලා දිවා සංඥාව හිතේ සම්පත් කරගන්නවා මා මේ ඇයට ආලෝක සංඥා භාවිතා කරන හැටි විස්තර කරලා තිබෙනවා. අද ඒක තව දුරටත් විස්තර කරන්න. ආලෝක සංඥා භාවිතා කරන්නට නම් අර කරුණ වලට අමතරව ඉර හොඳට පායන ඇතිලාවට හොඳට ඉරේ පැතිරී ඇති දේශ බලාගෙන ආලෝකේ ආලෝකේ කියලා ඇස් ඇරගෙන සීපත් කරනවා. ඊට පස්ව ඇස් දෙක පියාගෙන මේ ආලෝකේ ආලෝකේ ආලෝකේ කියලා සිහිපත් කරනවා. නැවත ඇස් අරගෙන ඉර එළිය දිහා බලන ආලෝකේ ආලෝකේ කියලා මෙන්පත් කරනවා. මේක කරන්න හොඳක් හොඳයි කන්දක් උඩ නම් නැත්තම් තැනිකලාවක්. මොකද ඈතට ආලෝකේ විහිදී ඇති ආකාරයේ පෙනෙන තරමටම හොඳයි. පොඩ්ඩක් නේ මෙන්න මේ විදිහට ඇස් දෙක වරක තියාගෙන වරක අරගෙන ආලෝකයේ දේශ බලාගෙන ආලෝකය ආලෝකය කියලා මෙනෙහි කරනකොට ඇස් දෙක තියාගත්තාට පසුව හිතට පේනවා ඇස් දෙක අරගෙන සිටියා වගේම මේ ආලෝකය මේ ඉරුවේදී පැතිරී ඇති ආකාරය මේක ශාස්ත්‍රිකාලට ගියාට පස්සේ ඇස් දෙක පියාගෙන හරි ඇස් දෙක අරගෙන හරි කලුවරේ ඉඳගෙන ආලෝක සංඥාව මෙනෙහි කරනකොට අර දවල් කාලයේ ගස් කොළන් පෙන්නා වගේ පේන්න පටන් ගන්නවා. හිතට හොඳට පේන්න පටන් ගන්නවා. මේක ඉතාම වැදගත් භාවනාවක් මේ ආලෝක සංඥා භාවනාව. මෙන්න මේ විදිහට හිතට හොඳට ආලෝකය පෙනෙන්නට පටන් ගත්තාට පසුව ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන සිටින විට අන්න එහිලදී තව එකක් කරන්නට සිදු වෙනවා ආලෝකයේ මත චිත්ත පතුරුවා හරිනවා අපි හිතමු හැතැම්ම ගාන එහාට එළිය පේනවා හිතේදී අපි කන්ද පින්න නැත්නම් තැන්තරාව නැත්නම් භාගයක් කාලා විතර පේන මේ ආලෝකයේ මත චිත්ත පතුරුවා හරිනවා චිත්ත පතුරුවන් හැරලා සිතයි ආලෝකයයි දෙක එකතු කරනවා සිතයි ආලෝකයයි දෙකක් වශයෙන් ඉස්සලා තිබෙනේ දෙකම එකක් බවට පත් කරනවා පතුරුව ඊට පසුව අර ආලෝකයෙන් සිත වෙන් කරනවා මේ වෙන් කළාට පසුව ඔහුට ආලෝක සංඥාව හිතේ මනමින් පිහිටනවා ඕනෑම වෙලාවක ආලෝකය ගැන සිහිපත් කරපු විද්‍යසම අර ආලෝකයේ ඉරෙලිය පැතිරී ඇති ආකාරය පේනවා. වැලි පායල වචන වෙලාවක උනත් රෑ උනත් රෑ 12ට උනත් ඝන කලවරේ උනත් එහෙමයි. එතකොට අපට අර අන්ධකාරයේ තියෙන දේවල් පවා බලන්නට පුළුවන් සත්‍යයක් ලැබෙනවා සිත තුළින්. මෙන්න මේ ආලෝක සංඥාවත් පුරුදු කරනවා. මෙන්න මේ ටික කරලා ඉවරනාට පසු සමත වශයෙන් මේ ප්‍රධාන වීර්යය වඩන ආකාරය ඉද්ධිපාද භාවනාව වඩන ආකාරය මේ ප්‍රකාශ කළේ මේ දක්වා කතා කළේ ඡන්ද චිත්ත විරිය වීමංසා පාදක කරන ධ්‍යාන සිත් කරවා ගන්නට විශේෂයෙන් පඨවි ආදී කසින අට අරමුණු කරමි දෙවෙනි එක ඒ ඡන්ද ආදී ධර්මයන් අතිදීන අතිපද්ධිත ආදී පත්‍යන්ට පත්වන්නට ඉඩ දෙන්නට එපාය තුන්වෙනි එක ඒ ධ්‍යානයෙන් නැගිට්ටාට පසුව ධ්‍යානයටපත් වූ අවස්ථාව දක්වාම චිත්ත ප්‍රතිවේක්ෂා කරන්නට කොයි විදියට කොයි විදියට මේ කර්තේට මම පැමිණියේ. ඒ වගේම අගට මුලට මුලට අගටත් මෙලෙසින්ම කටයුතු කරන්නේ. ඊළඟ එක තමයි අපි කතා කළේ රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලේ පරිසින්ම කටයුතු කරන්නේ. ඊට අමතරව පස්වෙනි කාරණාව වශයෙන් කිව්වේ මේ පිළිකුල් භාවනාව හරියට වඩන්නට එක එක කොටසක් වලින් ධ්‍යාන සෑම එකම උපදවන්න නීල පීතාදී කසිනත් පඨවි ආදී කසිනත් ඒ තුලින් උපදවා ගන්නය. ඊට අමතරව කරන්නේ හත් වෙනි එක වශයෙන් ආලෝක සංඥාව දිනු කරන්නට. එහෙම දිනු කරාට පසුව තව වැඩ කටයුතු තුනක් කරන්නට තියෙනවා. මොකද්ද? කායම්පි චිත්තේ සමාදාති චිත්තම්පි කායේ සමාදාති. මේ කොටස දෙන්නේ මේ ඉන්න පිටිස අතරින් කරලා තියෙනවා. ඒ කියන්නේ ධ්‍යානසිතක් උපදවා ගත්තාට පසු ධ්‍යානසිත තමාගේ ඉදිරියෙන් ඇතයි කියලා සිතාගෙන ඒ ධ්‍යානසිත ඇතුළට කය බස්සන සිටින්. ඒ වගේම අර ධ්‍යානසිත එළියෙන් තියෙන එළියෙන් තියෙන ධ්‍යානසිත කය ඇතුළට බස්සන ඊළඟට. මේදී අති ගැඹුරු සමාධිමත් සිතක් උද්ගත වෙන්නේ ඉතාමත්ම ප්‍රණීත තත්ත්වයක්. මේවා අත්දැකපු අය දෙදෙනෙක් මේ සිතා ඒ අය මේවා දන්නවා ඇති. සෑම ධ්‍යානයකට මේ ආකාරයෙන් කරනවා කායම් පිචිත්තේ සමාදාති චිත්තම් පිකායේ සමාදාති. ධ්‍යානසිත කය ඇතුළට ගන්නවා, කය ධ්‍යානසිත ඇතුළට ගන්නවා. දෙක මාවෙන් මාරුට කර කර ඉන්නවා. මේවා වරක් කරලා බෑ. දෙවරක් තුන්වරක් දහවරක් නෙමෙයි සිය දහස් සරක් පමණ කරන්නට ඕනේ. ඊට පරිවාර ගානක් කරන්නට ඕනේ. වසී භාවයක් ඇතිවීමට නම්. මේ කළාට පසුව තව එකක් කරන්න තියෙනවා. ඉතරයි කරන්න තියෙන්නේ සමත වශයෙන් නූපං කුසල ධර්මයන් ඉදදී වීමට. මොකද්ද? සුඛ සංඥාන්ත, ලව සංඥාන්ත, කායි ඔක්කමිත්වා විහෙරති. මේකත් එක්කයි කළන්නේ. සුඛ සංඥාව, ලව සංඥාව, කය ඇතුළට බස්සල ජීවත් වීම. මේ පිළිස අතරින් එක්කෙනෙක් පමණක් ඒවා අත්දැකලා තියෙනවා. කොහොමද? හතරවෙනි ධ්‍යානයට කවර ආකාරයෙන් හරි පාදක කරගන්න. භාවනාවට සමාදින්න. ඊට පෙර ධ්‍යාන භාවනාව පටන් ගැනීමට ප්‍රථමයෙන් අදිෂ්ඨාන කරනවා මට මේ හතරවෙනි ධ්‍යානයේ තියෙන සුඛ සංඥාව ලෞ සංඥාව පැයක් තුල නැත්නම් පැය කොහමාරක් තුල නැත්නම් පැය භාගයක් තුල මෙපමණ කාලයක් තුල පවතිවා කියලා. තියලා ධානයට සම්වදන. එහිදී සුඛ සංඥාව සහ සුඛ සංඥාව කියන්නේ කය සහ සිත සුඛයෙන් පිරී යන කප්පේ. ඒක අපිට තේරෙනවා. අන්න ඒ සුඛ සංඥාව. ලව සංඥාව කියන්නේ කය සිතත් කුළුම් පෙදක් වගේ බරක් නැති ඉතා පස්සද්ධි තත්යෙන් පවතින සැහැල්ලු ස්වરૂපේ. ඊ දෙකම අපි අත්දකින්නට අපට අත්දකින්නට පුළුවන් අර අදිස්ථාන කරපු කාලය තුලදී. අන්න එහිදී කරන්නට ඕන සුඛ සංඥාව ලව සංඥාව ඉදිරියෙන් කියනවා කියලා හිතාගෙන ඒ සුඛ සංඥාව ලව සංඥාව කය ඇතුළට ගන්නවා. ඊට පස්සේ කය ඉදිරියෙන් තියෙන සුඛ සංඥාව සහ ලව සංඥාව ඇතුළට බස් වෙනවා. මෙන්න මේ ටික හරියට ප්‍රගුණ කළොත් ඔහුට පුළුවන් අනේක වේතං ඉද්දිවිදම් පච්චුන බොහෝති පරසත්තානම් පරපොග්ගලානම් චේතසෝ චේත චේතසා චේතෝ පටිච්චපජානාති අන්නයිගේ හිත දකින්න පෙර භවයේ දකින්න ඕන දෙයක් සාමාන්‍ය පොඩි දෙයක් මවන්නවා දෙයක් කරන්න පුළුවන් ඒක කරන්නට නම් මේ විදියට හොඳට වශී කරලා වශී කරලා වශී කරලා හතරවෙනි ධ්‍යානයේ සමවැදලා ඒ නැගිටලා ඊට පස්ව අදිෂ්ඨාන කරනවා කරන්න ඕනේ. උදාහරණයක් දුන්නොත් පෙර භවයේ පිනේවා අදිෂ්ඨාන කරනවා ඊට පස්ව නැවත හතරෙන් ධ්‍යානයට සම්වදිනා ඒ නැගිටින නැගිට්ටත් පස්ව පෙර භවය අපිට තියෙන පටන් අපි හිතමු කෙනෙක් විසිත බලන්න ඕනේ කියලා අර විදියට වශී භාවයට පත් කරගත්තා සිට හතරේ ධ්‍යානය ඇති කරගන්න ඇති කරගෙන අදිෂ්ඨානයක් කරන මොහුගේ සිත මට පෙනේවා ඊට පස්සේ නැවත හතරේ ධ්‍යානයට සම්වදිනා ඒ නැගිටිනවා නැගිටපු ගමන්ම ඒ අනිත් එක්කෙනා සිතන සිත තමාගේ සිතවිල්ලක්සේ තමාගේ සිත තුළ මතුවේ ඒක දකින්න. මේක මේ වෙලාවක් යන දෙයක් නෙවෙයි එක ශනේයෙන් හතරෙන් ධ්‍යානයට සමවදින්නත් පුළුවන් අද අදිෂ්ඨාන කරන්නත් පුළුවන් නැවත හතරෙන් ධ්‍යානයට සමවදින්නත් පුළුවන් තත්පර ක්‍රියාවක් ඇතුළත ඊළඟට අනිත් එක්නාගේ සිත දකින්නපත් උදා කර ගන්නත් පුළුවන් යම් කෙනෙක් සුළු ගින්දරක් වෙන දෙයක් මාන්නට අවශ්‍ය නම් ඔහු විසින් කළ යුත්තේ තීජෝ කසිනේ සම්වර්ධන හතරින් ඥානෙ නැගිටිනවා අදිස්ථාන කරන මේ ප්‍රමාණ ගින්දර ප්‍රමාණය ලැබේවා කියන ඊට පස්සේ අදිස්ථාන කරපාට පස්සේ අර තීජෝ අදිස්ථාන ශක්තිය අනුව තේ ගින්දර නැවෙනවා ඒ වගේ ඒ ඒ දැඩි කරන්ට අවශ්‍ය ධ්‍යානෙට සම්වාදින්නට අපි දක්ෂ වන්න ඕනේ මේ ටික කළාට පස්සේ අපි සම්මත වශයෙන් මේ ඉතිපාත් භාවනාව කළා වෙනවා දැන් අර මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිලා බයජන්ත ප්‍රසාදයෙන් මාබඩගිනේ සොලවල සක්‍රිය බය වෙනවා. ඒ වගේම මේ විදාරණාථ ප්‍රසාදයේ ආම්‍ර 1000ක් කියන තත්ත්ව දෙක තුනක බිල්ඩින් එකක් ඒකත් මාපටැන් ගිල්ඩින් හොල්ලලා බිය ගැනීම හම්බුනේ. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුන්නම් කෝ භික්ඛවේ ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකරත්තා මුක්ඛල්ලානෝ භික්ඛු එවං මහිද්దికෝ හෝති එවං මහාන් භාවෝ මේ ඉද්ධිපාද ධර්ම හතර මහණෙනි මේ මුක්ඛල්ලාන මහාමුදුර උද්දට භාවිතා කරා උද්දට ප්‍රතිත කළා ඒකයි එවං මහිද්దికෝ එවං මහාන් භාවෝ ඒ තරම් මහිද්దిక වෙන්නේ මහාන් භාවන් ඒ නිසා වරක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආනන්ද හැමදාම විශේෂයෙන්ම කළේ මම මේ ඉද්ධිපාද ධර්ම හතර මැනවින් ප්‍රගුණ කළා. ඒක නිසා මට ඕන නම් කල්පයක් හරි කල්පයට ටිකක් වැඩි කාලයක් හරි ඉන්නට පුළුවන්. කල්පය කියන්නේ මේ පරමාර්ථ ජීවිතය තියෙන. කල්ප දෙක විශේෂ උදාහරණයකට. එතකොට ඒ විදිහට මේ ඉද්ධිපාද භාවිතා කිරීම තුළින් තමයි යම් කෙනෙක් මේ මනසික භාවයන් මහාර්ථ භාවයක් ලැබෙනවා නම් ඒක ලැබුවේ දැන් ලබන අනාගතේ ලබන. එම නිසා මේ භාවනා සම්පූර්ණයෙන්ම වැළලී ගොස් මෙවැනි බුදුවදන් වලින් උපදෙස් දීලා තියෙද්දි මේ විසුද්ධි මාර්ගය වැනි පොත්වල නිකන් ඩට්ටපට්ට බහූත වගේ කරලා තියෙන කිසි කෙනෙක් ඒවා වඩන කිසිම අත්දැකීමක් ලැබලා නැහැ. එම නිසා මේ දේශනාව අපි කරන්න බලාපොරොත්තු වෙන මිනි දෙන්නෙක් තුන්දෙනෙක් කොසිටිනවා මේවා කරන්නට පුළුවන් අය. ඒ අයට උපකාර කිරීමට අනාගතයේ හෝ දවසක මේ දේශනාව අහලා කවුරු හෝ මේවෙන් හැටියට යෝජනා කරන මේ බැලණියගේ ධර්ම මතුවේවා කියන අදහස පිටු කරන මේ දේශනාව කළේ. මේ ඉද්ධිපාදයන් හතරේ එක්තරා පත්‍යයක් තියෙන පටිච්චසමුප්පාද පත්‍යයක්. සංසිද්ධිය පත්‍යයක්. දැන් උදාහරණ කියන්නේ මේ පින්වත් මේ භූමියට එන්නට උත්සාහයක් කළා මේ ධාරාවත්ත. ආවට පස්සේ ඔච්චර උත්සාහ කළා තැන්න බැන්නේ. ඒක සංසිද්ධියක්. පටි මේ වාගේ ඉද්ධිපාද ධර්ම හතරේ සංසිද්ධීමක් තියෙනවා. ඒ සංසිඳුණට පස්සේ එහුට කවදාවත් ඒ ඉදිපාද පාදක කරන ඒ ඉහාට කටට ගන්න බෑ. නැත්නම් එදා හිටපු රහතන් වහන්සේලා ඔක්කොම 90කට පෙරදී හිටියේ සාමාන්‍ය මොනවත් ඉදි නැති අය ඒ ඔක්කොම ඉදිපාද ධර්ම භාවිතා කරලා මහා ඉද්දික මහානුභව වෙන්න තිබුණා. එහෙම කරන්න බෑ මොකද පටිච්චසමුප්පාද තත්ත්වයටපත් වෙන මේ සියල්ලම සංසිඳෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් සංසිඳනවා ඉතිපාද ධර්මයන් සංසිඳනවා මේ ඒ වගේම සම්පදාන ධර්මයන් සංසිඳනවා බුද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම සීලය සමාධිය ප්‍රඥාව විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ ඔක්කොම සංසිඳිලා නිසිල වෙන තැනක් වෙනවා එතනට කිසිවක් කරන්නට කිසිවෙකුට අප බැරි වෙනවා ඒ සංසිඳන තත්ත්වෙන් ඉන්නට වෙන ඒකයි අපි ඒ සංසිඳියම කෙනෙකුට ඇති වෙන්නට ප්‍රථමයෙන් මේ කළ යුතු ආකාරය මෙසේ ප්‍රකාශ කළේ මේ සමත වශයෙන් භාවනා කරන ආකාරය ඉද්ධිපාද භාවනාව. දැන් විදර්ශනා වශයෙන් මේ ඉද්ධිපාද භාවනාව කරන ආකාරය. මේක දෙකක් දෙආකාරයක්. විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුළින් තමයි මේ ජීවිතයේදී විද්‍යේ ධම්මේ මේ ජීවිතයේදීම හරිද? චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය දිත්තේ ධම්මේ සාන විඤ්ඤා සත්‍යකත්වාව සම්පජ්ජ විරති. චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය මේ ජීවිතයෙන් අත්දැක නිවන් ගන්නට පුළුවන් වන්නේ. නැත්නම් අනාගාම රහත් සමයන් ලබන්නට පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නට නම් අර බාහිර වශයෙන් පඨවි ආපෝ තේජෝ ආදී කසින වලින් ධ්‍යාන උපදවන්න යන්නේ නැහැ. කියන පිම්බීම් හැකලින් වලින් හෝ ආනාපාන භාවනාව තුළින් හෝ ධාතු මනසිකාර භාවනාවෙන් හෝ පිළිකුල් භාවනාව තුළින් හෝ මේ ධ්‍යාන උපදවා ගන්න. දැන් මේ විදර්ශනා භාවනා කළ යුතු ආකාර පහක් තියෙනවා. සමත බුද්ධංගම විදර්ශනාවක් තියෙනවා. ඒ කියන්නේ සමතය කරලා ඊට පස්සේ විදර්ශනා කරන එක. විදර්ශනා බුද්ධංගම සමතන් භාවයේදී විදර්ශනා කරලා ඊට පස්සේ සමත භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශුෂ්ක විදර්ශක භාවනා ක්‍රමයක්. තනි කරන විදර්ශනා භාවනා පමණක්. තව එකක් තියෙනවා යුගනන්ද භාවනා ක්‍රමයක්. සමත විපස්සනා දෙකම එකසේ වැඩිම භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රම ඉද්ධිපාද විපස්සනා භාවනා ක්‍රමයක්. මේක සමත පුබ්බංග විපස්සනා භාවනාව කියන්න පුළුවන් ඒක හරි නෑ. මොකද සමතේ පාදක වෙන විපස්සනා කරන කෙනා ඡන්දේ පාදක වෙන, චිත්තේ පාදක වෙන, දීර්ඝ විමර්ශ පාදක වෙන ඒ ධ්‍යාන උපදවලා ඒවා ඒවා අනුපස්සනා කරන්නේ නෑ. මොකක් හරි ක්‍රමයකින් ධ්‍යාන ලැබ අනුපස්සනා. මෙහිදී එහෙම නෙවෙයි ඡන්දේ පාදක කරන, සිතත් දීර්ඝයත් විමර්ශත් පාදක කරන ධ්‍යාන උපදවා ගන්නට ඕන. එතකොට තමයි අභිඥා සහිතව රහත් වන්නට පුළුවන් වන්නේ. එතකොට තමයි ත්‍රිවිද්‍යාව පහළ වෙන්නේ. එහෙම අනාගතයේ භාවිතා කරපු අයට පමණයි මතු අනාගතයේ මතු බුද්ධ ශාසනයකදී හෝ මහය මහාන් භාව සම්පන්නව රහත් භාවය ලබන්නට වන්නේ නැත්නම් නිකම්ම රහත් බවක් විතරයි ලැබෙන්නේ කිසි කෙනෙකුට පෙන්වන්නට බෑ අර සතු නැති කුරුල්ලෝ වගේ. ඉගිලෙන්නට බෑ නෑ ඈත ගෙඩි තිබ්බත් කන්නට බෑ. ඒ තත්ත්වයක් සුද්ධත වෙන්නේ. එම නිසා අපි අර කලින් සමත වශයෙන් වැඩිවන්නේ අපි පිළිකුල් භාවනා, කේශාලෝමනකා දන්තා පචෝ ආදී වශයෙන් ඒ එක එක කොටසක් කොටසක් අරගෙන ඡන්දයේ චිත්තේ වීරය විමර්ශාව පාදක කරගෙන එක එකක් වලින් ධ්‍යාන සිත් උපදවන්න. එතකොට එතන ධ්‍යාන සිත් 128ක්. ඊට අමතරව මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු කොටස් අරමුණු කරගනිමින් නීල පීත ලෝහිත ඕදාර කොටස් අරමුණු කරමින් භාවනා කරන මිහිදී අපට අභිභාතන විමෝක්ෂ වෙන තත්ත්වයන් උද්ගත කර ගන්න පුළුවන් වෙන ඒ දේශනාව අපි වෙන දවසට පල් දාන්න. එතකොට මේ විදිහට ධ්‍යාන සිතක් උපදවා ගන්නට පසුව සෝ යදීව තත්ත්වෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනපස්සති අර විදිහට ඡන්දේ පාදක කරන හෝ චිත්තේ වීර්ය විමර්ශ පාදක කරන පළවෙනි ධ්‍යාන උදාහරණයෙන් ලබා ගන්නා ඔහු සෝ යදීව හෝති ධ්‍යාන මට්ටමේම ඉදිද්දීම ඒ කියන රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයට ඇති ධර්ම අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ ශුඤ්ඤතෝ සම්පස්සදී අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් බලන පරතෝ පලෝකතෝ පරම වශයෙන් පලෝක වශයෙන් මේ මෙතන 11 ආකාරය විස්තර කරලා තියෙනවා. මේ විදිහට භාවිතා කරන විශේෂයෙන්ම මතක තබා ගන්නට ඕන මෙහිදී ඇති කර ගත යුත්තේ බීමස්සාපාදක සමාධියයි කියන එක. විමර්ශාව ඥානයේ ප්‍රඥාව පෙරකරගෙන ඇති සමාධියක් ඇති කරගන්න මෙතෙක් කල මේ විමර්ශා සමාධිය පවතිවා කියලා අදිස්ථාන කරන ඊට පසුව ඉහි තියෙන රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම සුභ වශයෙන් ආදී වශයෙන් 11 ආකාරයකින් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා මේවා විස්තර කරන්නට වේලාවක් දෙන්නේ නැහැ ඊට පසුව සෝතේහි කම්මේ චිත්තම් පටිවාපේති මේ පංචස්කන්ධ ධර්මයන් සිත ඈත් කරන මුල ඉවත් කරගන්න. සෝතේ ධම්මේ චිත්තම් පටිවාපෙත්තා අන්න එහෙම ඒ ධර්ම පහෙන් සිට ඈත් කරගෙන පංචස්කන්ධයෙන් සිට ඈත් කරගෙන අමතාය ධාතවා චිත්තං උපසංහරති ඒතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංඛාර සන්තෝ සම්බෝ පටිපටිං සංගෝ තන්නකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං අර පංචස්කන්ධේ අනිච්ච ආදී වශයෙන් විමසලා ඒ හොඳට අවබෝධ වුණාට පසුව ඒ පංචස්කන්ධයෙන් සිත ඈත් කරලා ඊට පසුව අමතාය ධාතුව චිත්තං උපසංහරති නිවන දෙසට සිත හරවන සෝ තත්තට වාසවනං කහන් පාපනාදී ඔහු අන්න ඉනිසිටගෙන සියලුම ආශ්‍රයන් කරලා ප්‍රය කරන පහත් වුණා නොචි ආශ්‍රවණං කහන් පාපනාදී ආශ්‍රයෙන් සේකනන් බැරුණා නම් තී මේක ධම්මරාගේන සායිත ධම්මනන්දියා ඒ සත්‍ය තුලින්ම පංචන්නම් ඕරම් භාගයන් සංයෝජනනම් පරික්ඛා ඕපපාතිකෝ හෝති සත්‍ය පරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝක අනාගාමි තත්ත්වයට පත් වෙලා සුද්ධා වාසික උපදිනා නැවත මේ ලෝකයට නොයන ආකාරයෙන් එතකොට මෙහිදී අපි විපස්සනා වශයෙන් එතකොට මෙහිදී අපි විපස්සනා වශයෙන් භාවනා කරනවා නම් විමර්ශාව පාදක කරගෙන ධ්‍යාන සිතක් උපදවාගෙන ඊට පසුව ඒ ධ්‍යානයේ සිටීමදීම ඒ ධ්‍යානයේ ඇති අවස්ථාවේදී පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසලා ඊට පස්ව ඒ පංචස්කන්ධ ලෝකයේ සිටින් ඈත් කරලා නිවන පැත්තට සිත යොමු කරන්නට ඕන. මේදී අරූපාවචර ධ්‍යාන වලින් නම් රූපගතන් කියන කතාව අන්තර්ගත වන්නේ නැහැ. මොකද රූපේ නොපෙනී යන නිසා. ඒ වගේම නේව සංඥාන සංඥාන අටවෙනි ධ්‍යානයේදී නම් ඒ ධ්‍යානයේ සිටින්ම සිටිද්දීම නෙවෙයි කළ යුත්තේ ඒ නැගිට කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සූත්‍රයේ මම හිතන්නේ අටකනාග සූත්‍රයේ මේ කරුණ දැක්කේ. මේ පින්වත් අය දැන් බොහෝ කාලයක් තිස්සේ මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසීම නිසා භවනා කළා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වන ආකාරයෙන් අනිත්‍ය අනාත්ම ලක්ෂණය මත කරමින් මත කරමින් භාවනා කළා. සත්ත්වනුපස්සනා භාවනාව බින්මින් වශයෙන් භාවනා කළා. විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා ආදී. ඊට අමතරව අනිත්‍යානුපස්සනාව තුළින් මේ අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් භාවනා කළා. දුක්ඛානුපස්සනාවෙන් අනාත්මානුපස්සනාව තුළින් මේ අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් භාවනා කළා. මේ පින්වත් අය මේ ආකාරයෙන් හරියට භාවනාව මේ දක්වා කරලා තියෙනවා නම් අර බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආදී වශයෙන් දැක්වූ සියලුම කරුණු මේ ඇගේ సంతාන තුළ දැන් බෙදලා තියෙනකොට මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් වැටහිලා තියෙනවා දුක්ඛ වශයෙන් වැටහිලා තියෙනවා රෝගයක් වශයෙන් ගඩුවක් වශයෙන් උලක් වශයෙන් පළෝක ධර්මයක් ඇදී බිඳී යන ධර්මයක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් මේ ආදී නොඑක ආකාරයෙන් වැටහිලා තියෙනකොට මොකද අපි මේ දක්වා අනිත්‍යං පස්නා වැඩුවා දුක්ඛං පස්නා වැඩුවා අනාත්මං පස්නා වැඩුවා සත්‍යං පස්නා ධර්මයන් මතු කරගත්තා ඒක අනිපාඩු සකසා ගත්තා